සම්මා සංබුද්දස්ස චක්ඛුං කෝ භික්ඛු දුක්ඛතෝ ජානතු පංසතු සක්ඛාය දිට්ඨි පහියති ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුක්තව ලෝකවාසී සත්‍යයා කෙරෙහි දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය අතරින් පුංචි දහම් බිඳක් ශ්‍රවණය කරමින් ඒ තුලින් ජීවිතයට අවශ්‍ය කරන සැනසෙල්ල, සහනය, සාන්තිය ළඟා කරගන්නටයි මේ ශ්‍රද්ධා සම්පන්න ඔබ හැම දෙනාගේ අදහස බලාපොරොත්තු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ ක්‍රියාත්මක කරනවා නම් ඒ ධර්මයේ තුලින් අපේ මේ ජීවිතය, මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, සැනසිලිදායක බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පරලොව ජීවිතයේ සුගතිගාමී කරගෙන පරලොව සහනය ලබන්න සැනසෙලිදායක බවටපත් වෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. මේ සියල්ලටම වඩා චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාර කතරෙන් ඈතර වෙලා අමාමහ නිවන සාක්ෂාත් කරගන්නටත් ඒ උදාාරතර සද්ධර්මයමයි අපට උදව් වෙන්නේ උපකාර වෙන්නේ. තීසා මේ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඔබ මෙලව ජීවිතයේ සැනසිරිදායක බවට පත්වේවා. පරලොව ජීවිතයන්ද සුගතිගාමී බවට පත්වේවා. චතුරාර්ය සත්‍ය ධර්මී ඉක්මනින් අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාර කතරෙන් එතර වෙන්නට මේ ශ්‍රවණී කරන මේ දහම් විඳ අප හැම දිනාටම ඒකාන්තයෙන් උපකාර වේවා කියන අපේක්ෂාව ඇති කරගෙනයි මේ මොහොතේ ඔබ දහම් ශ්‍රවණී කරන්නට ඕන කරන්නේ දැන් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ බණ ටික ශ්‍රවණය කරලා මේ අහන බණ ටික හිතේ තැන්පත් කරගන්නට ඕනේ, ධාරණී කරගන්නට ඕනේ. මතක තබා ගන්නට ඕනේ. ධර්මයේ හිතේ තැන්පත් කරගත්තොත්, ගබඩා කරගත්තොත්, ඒ ධර්මයේ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙලාවේදී නිසි පරිදි එය ක්‍රියාත්මක කරගෙන අපේ ජීවිතයේ ධර්මානුකූල බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සාවධානව බණ අහලා හිතේ තැන්පත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි ඔබ දහම් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඕනේ. මා මාතුකා කළා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටක ධර්මයේ අතරින් සංයුක්ත නිකාය සලායතන වර්ගයට අයිති වෙන සක්කාය දිට්ඨි පහාන සූත්‍රය. මේ වචනේ ඇහෙනකොට ඔබ දන්නවා සක්කාය දිට්ඨිය අපි කවදා හෝ දවසකදී ප්‍රහාණය කරන්න ඕන කරන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සංසාර කතරෙන් ඈතර වෙලා නිවන සාක්ෂාත් කරගන්න. බෞද්ධයන් වශයෙන් අපේ ප්‍රධානම අරමුණ තමයි නිර්වාණය සාක්ෂාත් කරගැනීම. ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්නට නම් අපේ సంతානය තුල පවතින විවිධාකාරයේ කෙලෙසුන් මේ సంతාණයෙන් දුරු කරලා సంతාණය පවිත්‍ර කරගන්නට පිරිසිදු බවට පත් කරගන්න අවශ්‍ය කරනවා. පාරමී ගුණධර්ම දියුණු කරගන්නට අපිට ඕනේ කරනවා. සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරන්න ඕන කරනවා. මේ ගුණ දියුණු කරමින් මේ సంతාණයෙන් දුරු කරන්නට ඕන කරන ප්‍රධාන ක්ලේශයන් ක්‍රමක්‍රමයෙන් දුරු කරමින් අපි ඉදිරියට ගමන් කරනවා. මේ හැම දිනාගෙම ඒ අදහස සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි ඔබේ ජීවිතය තුළින් විවිධාකාරයේ කුසල දහම් ඔබ සපුරා. දාන සීල භාවනා ආදී පින්කම් ඔබ දියුණු කරනවා. ආරි මාර්ගයට සම්බන්ධ වෙලා සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ඔබේ ජීවිතය පුරාම ඔබ දියුණු කරනවා. මේ ගුණ දියුණු කරමින් කෙමෙන් කෙමෙන් මේ නිවන නැමැති සැනසෙල්ල ළඟා කරගන්නට ඔබ මහන්සි ගන්නේ වෑයම් කරන්න. ඔබ දන්නවා මේ సంతානිය තුල පවතින මේ අඳුරු සිතිවිලි, කෙලෙස් සිතිවිලි බුදුරජාණන් වහන්සේ විවිධ නම් වලින් අපට හඳුන්වලා දුන්නා. තෘෂ්ණාව කියලා කියන්නේ එක ප්‍රභේදයක්. තෘෂ්ණාවේ ආකාර 108ක් ධර්මයේ සඳහන් වෙනවා. මේ 108 වැදෑරුම් තෘෂ්ණාව දුරු කරපු දවසේදී තමයි අපි මේ පතන උතුම් සැනසෙල්ල අපිට ලබන්න පුළුවන් වෙන්නේ. නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඊළඟට තවත් වචනයක් අපි ඉගෙන ගන්නවා සංයෝජන කියන වචනේ. සංයෝජනයන් 10ක් තියෙනවා. මේ සංයෝජන 10 මේ සංසාරයට අපිව බැඳලා තබන. මේ සසරෙන් ඉවත් වෙන්නට නොදී සංසාර ගමනේම අපිව රඳවලා තබන්නට බලපාන සුවිශේෂී කෙලෙස් සමූහයක්. සංයෝජන කියන නමින් හඳුන්වලා තිබෙනවා. සංයෝජන 10ක් තිබෙන බව අපි අහලා තිබෙනවා ඉගෙනගෙන තිබෙනවා. මේ සංයෝජන ටික දවසෙන් දවස ප්‍රහාණය කරන්නට ඕන. සංයෝජන ටික දුරු කරලා සම්පූර්ණයෙන්ම සියලුම සංයෝජනයන් දුරු වුණ දවසේ. දස සංයෝජනයන්ම ප්‍රහාණය කර දෙමු දවසේ තමයි අපේ අරමුණ ඉෂ්ට වෙලා නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි සංසාර ගමනේ ගමන් කරන කෙනෙක් මේ සංයෝජනයන් දුරු කරන්න එක්තරා ක්‍රමවේදයකට අනුව මුලින්ම අපිට ධර්මයේ සඳහන් කරනවා මේ දස සංයෝජන අතරින් ප්‍රධාන සංයෝජන තුනක්. මේ මූලික සංයෝජන තුන කවදා හෝ දවසකදී අපිට ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබුණොත් මේ ආර්ය මාර්ගයේ පළවෙනි සම්දිස්ථානයට අපි පෙමිනෙනවා. සෝවාන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෝවාන් මාර්ගඥාණය අපිට ඇති වෙනවා. මේ සෝවාන් මාර්ගඥාණය ඇති කරගන්නට නම් සංයෝජන 10 අතර තිබෙන මූලික සංයෝජන තුන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු කරන්නට ඕන. ඉතින් ඔබේ අරමුණක් තිබෙනවා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට ඔබ ඇතුළත් වෙලා ඉන්නේ. ඔබ එක්තරා දවසකදී බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ප්‍රකාශ කළා. මේ වචනේ ප්‍රකාශ වුණත් එකම ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ ප්‍රකාශ කළ කෙනෙක් Tamange ජීවිතේ කිසියම් වෙනසක් ඇති කරගන්නට ඕන. මේ වචනේ ප්‍රකාශ කරලා මේ වචනේ අර්ථය Tamange ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. බුදු සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව අනුගමනය කරනවා කියන එක. බුදුරජාණන් වහන්සේ යම් ගමනක් ගමන් කළාද යම් කිසි උදාාරතර තත්වයකට උන්වහන්සේපත් වුණාද මමත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගමන් මගේ ගමන් කරමින් උන්වහන්සේ අනුගමනය කරමින් උන්වහන්සේ ලබාගත්තේ උදාරතර සැනසෙල්ල සහනය කවදා හෝ දවසකදී මගේ ජීවිතයට මම ළඟා කරගන්නවා. මෙන්න මේ අදිෂ්ඨානය තමයි අර වචනය තුළ ඇතුළත් වෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනය තුළ. එහෙමනම් ඔබ බුදු සරණ ගිය කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නට ඕන. උන්වහන්සේ ගමන් කළ ගමන් මාර්ගයේ අනිවාර්යෙන් ගමන් කරන්නට ඔබ බැඳී ඉන්නවා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ප්‍රකාශ කිරීමත් එක්ක. එවනම් ඔබ හැමදෙනා බෞද්ධයන් හැටියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලබන්නට පුළුවන් සැනසෙල්ල සහනේ මේ ජීවිතේම ලබන්නට ඕන. මේ ධර්මයෙන් ලබන සැනසෙල්ල අපි මරණයෙන් මත්තේ ලබන එකක් නෙමෙයි. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා කවදා හෝ මම මරණයටපත් වෙලා මරණයෙන් මත්තේ මතු ආත්මයකදී තමයි මේ බුදුදහමේ උගන්වන සැනසෙල්ල ලබන සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට ඕන, නිර්වාණය ලබන්නට ඕන, මරණින් මත්තේ සිද්ධ වෙන දෙයක් හැටියට හිතන් කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. මේ මොහොතේම අපිට එහි ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අද අදම මේ බුදුදහම ක්‍රියාත්මක කරන බුදුදහමෙන් ලබන්න ඕන කරන උදාරතර සැනසෙල්ල අද අදම අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ ජීවිතයේ සැනසිලිදායක බෞද්ධ ජීවිතයක් බවට පත් කරගන්නට අපි වෑයම් කරන්නට ඕන. ඒ සඳහා බුදුදහමේ හරය මදක් අපි අවබෝධ කරගන්න ඕන, ඉගෙන ගන්නට ඕන. මේ පැත්තට අපේ අවධානය යොමු කරන්නට ඕන. ඒ නිසා මේ නිර්වාණ මාර්ගයේහි ගමන් කරන කෙනෙක් හැටියට කවදා හෝ නිවන සාක්ෂාත් කරගැනීමේ අරමුණ ඇති කරගෙන ඒ ගමන් මගේ ඉදිරියට ගමන් කරන කෙනෙක් හැටියට අපේ ජීවිතයට අපි එක්තරා ඉලක්කයක් ඇති කරගන්න ඕන. මම මේ ලබාගෙන තිබෙන මිනිස්යාත්ම භාවයේ තුලදී පුළුවන් තරම් මහන්සි අරගෙන වෑයම් කරලා මේ බුදුබණ ක්‍රියාත්මක කරලා මේ බුද්ධ ධර්මයේ තුලින් ලබන්න පුළුවන් මේ පළමුවෙනි සැනසෙල්ල සෝවාන් මාර්ගඥානයවත් අදුම තරමින් මට ලබා ගන්නට පුළුවන් ඒ තමයි මේ බුදුදහමෙන් ලැබිය හැකි උදාරතර සැනසෙල්ල. ඒ නිසා මේ ප්‍රතිඵලය අපි පස්සට කල් දමන්නේ නැතු. දැන් දැන් අද අදම මේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබේවා කියන අදහසෙන් මේ කටයුතු කරන්නට ඕන කරන්නේ. ඒ නිසා ඔබ ඉලක්කයක් ඇති කරගන්නට ඕනේ. මම වටිනා මිනිස්යාත්ම භාවයක් ලබාගෙන තිබෙනවා. මට බුද්ධෝත්පාද කාලයේ ලැබුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආభాෂය ලබන්නට මට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඒ ධර්මයෙන් උපරිම ප්‍රතිඵල ලබාගෙන බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමේ මේ වාසනාවෙන් උපරිම ප්‍රතිඵල ලබාගෙන මේ බෞද්ධ ගමන් මාර්ගයේ ආර්ය මාර්ගයේ ගමන් කරලා ඒ සෝවාන් මාර්ගඥානියවත් මට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ ඊතා විශාල සැනසෙල්ලක් වේ කියලා කල්පනා කරමින් ඒ සඳහා වැයම් කරන්නට ඕන. එහෙමනම් අපි බලමු කෙනෙකුට සෝවාන් වෙන්නට අවශ්‍ය කරනවා නම් සෝවාන් මාර්ගඥානය ඇති කරගන්නට අවශ්‍ය කරනවා නම් සපුරා ගන්නට ඕන කරන කරුණු මොනවද? මේ මා සඳහන් කළ සංයෝජන ධර්මයන් තුන. අපේ හිතේ පවතින දුර්වලකම්, අඩුපාඩුකම්, මානසික දුර්වලකම් ටිකක් තමයි මේ සංයෝජන කියන නාමයෙන් හඳුන්වන්නේ. මේ සංයෝජන 10 අතරේ මේ මානසික දුර්වලකම් 10 අතරේ ප්‍රධානම මානසික දුර්වලකම් තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මෙන්න මේ තුන දුරු කර ගන්නට අපිට පුළුවන්කම තිබෙනවා නම් ඒ තමයි ලොකුම සැනසීම. එහෙමනම් මේ සක්කාය දිට්ඨිය කියන මේ සංයෝජනය කොහොමද අපි දුරු කරන්නේ? මේ සංයෝජනේ දුරු කරලා සෝවාන් මාර්ගයේ නිමිති මේ සැනසිලිදායක තත්වයටපත් වෙන ආකාරය තමයි මේ මා මාතුකා කළ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දා ඉදිරිපත් කළේ. කෙනෙකුට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට අවශ්‍ය නම් කොහොමද මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ පිළිබඳව විශේෂ දැනුමක් ඇති කරගත්ත කෙනෙකුට. විශේෂයෙන් ලෝකය බලාපු කෙනෙකුට, ලෝකේ තේරුම් ගත්ත කෙනෙකුට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකක්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? මේ Taman පිළිබඳව ඇති කරගන්න වැරදි දැක්මක්. මම මගේ කියන මේ සංකල්පනාව අපි ළඟ තිබෙනවා නම් ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් බලන්න අපි මම කියලා ව්‍යවහාර කරන්නේ මොකක්ද හඳුන්වන්නේ මොකක්ද ඒ මමය කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා එහෙම කෙනෙක් පිළිබඳ. දැන් මේ ශාලාවේ මේ දහම් ශ්‍රවණී කරන වෙලාවේ ඔබ මේ ආසනයක් මත අසුන්ගෙන සිටිනවා. මේ ආසනයේ වාඩිලා ඉන්න වෙලාවේ ඔබ කල්පනා කළොත් Taman පිළිබඳ මේ මමය කියලා කෙනෙක් නේද මෙතන වාඩිලා ඉන්නේ. මම නේද මේ බණ අහමින් මේ ශාලාවේ මේ ආසනයේ මත වාඩිලා ඉන්නේ. මේ විදිහට මේ මම කියලා හඳුන්වන්නේ මොකක්ද? කොයි විදිහේ ධර්මතාවයක්ද කියලා පොඩ්ඩක් හිතලා බලුවොත් මෙතන මේ අසුන්ගෙන සිටින්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු මාත්‍රයන්ගෙන් සකස් වෙච්ච කයක් ශරීරයක්. බඹයක් පවන වූ ශරීරයක් තමයි මේ ආසනය මත තැන්පත් කරලා තිබෙන්නේ. මේ ශරීරයට නේද අපි මම කියලා භාවිතා කළේ. මම බණ අහනවා කියලා කියනකොට මේ ශාලාවේ මේ තැන්පත් කරලා තිබෙන්නේ මේ බඹයක් පමණ ශරීරේ. මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන තවත් ධර්මතාවයන් සමූහයක් තිබෙනවා. මානසික ක්‍රියාකාරකම් සමූහය. මානසික ශක්තියන් කීපයක් මේ ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. අපේ මානසික ශක්තියන් වලට අභිධර්මයේදී චිත්ත සහ චෛතසික කියන වචන භාවිතා කරනවා. එහෙමනම් බලන්න මේ මම බණ අහනවා කියලා කියන වෙලාවේ මේ ආසනය මත මේ බඹයක් පමණ ශරීරයක් එස්කන් ආසාදී ඉන්ද්‍රිය වලින් සමන්විත වූ ශරීරයක් තැන්පත් වෙලා තිබෙනවා. ඒ ශරීරයේ පමණක් නෙමෙයි ඒ ශරීරයේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා සිතක් සහ චෛතසික සමූහයක්. සිත ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඒ සිතට සම්බන්ධ වෙන්නේ මේ ශාරීරිය තුල තිබෙන ඉන්ද්‍රිය. බලන්න අපේ ඇස ඇස නෙවෙයි ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන වෙලාවේ මේ අවට පරිසරයට අපි ඇසියමු කරලා මේ අවට පරිසරයේ තියෙන දේවල් අපි බලනවා නරඹනවා. ඒ නරඹන වෙලාවේදී අපතුල විශේෂ මානසික ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඇස ඔස්සේ ක්‍රියාත්මක වෙන මේ මානසික ශක්තියට අභිධර්මයේ හඳුන්වන්නේ චක්කු විඥාන කියන නම. ඔබට මේ වෙලාවේදී මේ ඇහැ ඔස්සේ ඇහැ හරහා සිත් පෙළක් පහළ වෙනවා. ඒ ඇහැ හරහා පහළ වෙන සිත් පෙළට කියන්නේ චක්කු විඥාන සිත් කියලා. ඊළඟට බලන්න කණෙන් මේ ශබ්දේ ශ්‍රවණය කරන වෙලාවේ මේ අවට පරිසරයේ තිබෙන ශබ්ද කනට ඇහෙන වෙලාවේ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනව තවත් මානසික ශක්තියක් අපි ඒකට කියනවා සෝත විඥානය කියලා. එහෙමනම් අපේ මේ ශරීරයට සම්බන්ධව තිබෙන ඉන්ද්‍රිය 6 ඔස්සේ ඇස, කන, නාසය, දිව, සම සහ මන කියන මේ ඉන්ද්‍රිය 6 ඔස්සේ විඥාන 6ක්, සිත් 6ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 6 තමයි මේ ජීවිතයේ පුරාමත්ම ක්‍රියාත්මක වෙන්නේ. අපි උදේ පටන් වැයවන තුරු දවස ගත කරද්දී ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් පරිහරණය කරනවා ක්‍රියාත්මක කරනවා. ඒ ඉන්ද්‍රිය පරිහරණය කරන හැම වෙලාවකම ඒ ඒ ඉන්ද්‍රිය හරහා මේ චිත්තය විඥාණය නිමිති මේ මානසික ශක්තිය ක්‍රියාත්මක වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් හඳුන්වනු ලබන මේ විඥාන නිමිති ශක්තිය සමූහය තමයි ක්‍රියාත්මක වෙන්නේ දවස පුරා. ඊළඟට අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා සිතක් යම් තැනක පහළ වෙනවා නම් ඒ සිතත් එක්කම එකට ක්‍රියාත්මක වෙන චෛතසික නමින් හඳුන්වන එක්තරා ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් මානසික ශක්තිය. සිතේ ඇති වෙන එක්තරා ස්වභාවයක් සිතේ එක්තරා ගති සිරිත් වලට තමයි චෛතසික කියලා නම් කරන්නේ. එහෙම නැත්නම් අපිට මනෝභාවයන්ය කියලා හඳුන්වන්නට පුළුවන්. අපිට සමහර වෙලාවට සතුටක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, කනගාටුවක් ඇති වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව ආදී මේ ගුණ සිටිවිලි අපේ సంతානෙ පහළ වෙනවා. මෙන්න මේ ආකාරයට මේ සිත තුළ ක්‍රියාත්මක වෙන එක් එක් මනෝභාවයන්ට තමයි චෛතසික කියලා හඳුන්වන්නේ. බුදුදහමේ අපිට උගන්වනවා ඒ වගේ චෛතසික 52ක් අප තුළ ක්‍රියාත්මක වෙන බව. එහෙනම් බලන්න අපි ජීවත් වෙන හැම මොහොතකම මොකක්ද සිද්ධ වෙන්නේ? මේ බණ අහන වෙලාවේ වගේම උදේ නිින්දෙන් නවදි වුණු මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන වෙලාව දක්වාම දවස පුරාම මොනවද ක්‍රියාත්මක වෙන්නේ මේ කියපු ආකාරයේ සිත් සමූහයක් ක්‍රියාත්මක වෙනවා. මේ සිත් සමග ක්‍රියාත්මක වෙනවා මේ චෛතසික සමූහය. චෛතසික 52. ඒ නිසා මෙන්න මේ චිත්ත චෛතසික ක්‍රියාකාරකම් සියල්ලක් සිද්ධ වෙන්නේ මොකක් හරහාද? අපේ ශරීරයේ තිබෙන මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා. ඇස කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ තමන් පිළිබඳව දෙවි අවධානයක් යොමු කරලා. මේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳින් මනාව වටහා ගන්න අපිට පුළුවන්කම ලැබුණොත් එහෙම. අන්න එදාට අපිට තේරෙනවා මෙතන මේ මමය කියලා හඳුන්වන්න කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්‍යයක් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ අර කියපු ශක්තියින් ටික පමණයි. මානසික ශක්තියින් සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මානසික ශක්තියින් ක්‍රියාත්මක වෙන්නේ මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා. එහෙමනම් මෙන්න මේ කරුණු කීපේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා කිසියම් පරේෂණයක් අපිට කරන්න පුළුවන් නම් සොයා බැලීමක් කරන්න පුළුවන් නම් මේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අන්න එදාට අපිට තීරුම් ගන්නට පුළුවන් මේ මමය කියලා හඳුන්වන පුද්ගලයෙක් සත්‍යයක් මෙතන නැහැ මේ ක්‍රියාකාරකම් ටිකක් පමණයි තියෙන්නේ. ඉන්ද්‍රිය ටිකක් තියෙනවා ඒ ඉන්ද්‍රිය ටික සකස් වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් එහෙම නැත්නම් පරමාණුන්ගෙන් ඊළඟට ඒ ඉන්ද්‍රිය හරහා ක්‍රියාත්මක වෙනවා සිත නැත්නම් චිත්ත නිමිති ශක්තියක් මානසික ශක්තියක් ඒ සිතත් එක්ක ඒකට ක්‍රියාත්මක වෙනවා චෛතසික නිමිති මානසික ශක්තිය මෙන්න මේ ටික පමණයි අන්තිමට තියෙන්නේ මම යම් තැනක ජීවත් වෙනවා නම් මේ සඳහන් කළ මේ ධර්මතාවයන් සමූහය තමයි එතන මෙන්න මේ ටික අපිට දකින්න පුළුවන් තීරුම් ගන්න පුළුවන් ඒක තීරුම් ගැනීම සඳහා විශේෂ සොයා බැලීමක් විශේෂ පරිේෂණයක් අපි කරනවා නම් ආන් ඒ පරිේෂණය තුලින් මේ කරුණු සියල්ලක් මනාව තීරුම් ගන්න අවබෝධ කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විශේෂ පරිේෂණයේ විශේෂ සොයා බැලීම විශේෂ නමකින් හැඳින්වුවා. ඒ තමයි යථාභූතං පජානාති කියන වචනේ. යථාභූතං පජානාති කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම. අපිට අවශ්‍යයි ඇත්ත දකින්න. මේ මම කියලා කියන්නේ කවුද කියලා ඇත්තම தত্ত্বය පරීක්ෂා කරලා බලන්න අපිට අවශ්‍යයි. ඒ නිසා යථාභූතං පජානාති කියන මේ ක්‍රියාකාරකම කරද්දී තමා දෙස නුවණින් බලද්දී මෙතන මම කියලා කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්ත්වයෙක් නැහැ. අර චිත්තචෛතසික රූප කියන මේ ක්‍රියාකාරකම් ටික පමණයි මෙතන තියෙන්නේ. ඔන්න ඔය විදිහට Taman දෙස බලන්න, පුරු කරන්නට, පුරුදු කරන්නට ඕනේ බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ මේ ශරීරයේ එක් එක් ඉන්ද්‍රිය හරහා ක්‍රියාත්මක වෙන චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය හොඳට පරීක්ෂා කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා Taman පිළිබඳව නිවැරදි අවබෝධය ඇති කරගන්න. මම මගේ කියන සංකල්පනාව දුරු කරලා සක්කාය දිට්ඨිය දුරු කර දමන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. කවදා හෝ දවසකදී මේ සක්කාය දිට්ඨිය කියන මේ සංකල්පනාව අපේ సంతාණයෙන් ඉවත් වෙලා ගියා නම් දුරු වෙලා ගියා නම් එදාට තමයි මේ ආර්ය මාර්ගයේ පළමුවෙනි සම්දිස්ථානය වෙන සෝවාන් මාර්ගඥාණයටපත් වෙන්න පුළුවන්කම ලැබේ. ඔබත් කවදා හෝ දවසකදී මේ தත්ත්වයටපත් වෙන්නට ඕන. එයි ඔබට අරමුණක් තිබෙනවා. ඔබ මේ හැම කුසල දහමක්ම සම්පූර්ණ කරන් කවදා හෝ දවසකදී මම සසර දුකෙන් මිදී නිවන් අවබෝධ කරගන්නවා කියන අදහස ඇති කරගෙන. ඒ නිවන අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කළාට පමණක්ම පුළුවන් වෙන්නේ නැහැ. දන් දීමෙන් සිල් රැකීමෙන් පමණක්ම මේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් මොකක්ද වැඩපිළිවෙල? අර මා සඳහන් කළ දස වැදෑරුම් සංයෝජනයන් දැන ඉගෙනගෙන ඒ සංයෝජනයන් කෙමෙන් කෙමෙන් දුරු කර හැරීම පහ කර හැරීම තමයි අවශ්‍ය ක්‍රියාමාර්ගය. ඒ නිසා මේ සංයෝජන දුරු කරද්දී ඒ සංයෝජන දුරු කරන ආකාරයේ ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වැඩපිළිවෙල අපි තීරුම් ගන්නට ඕන ඉගෙන ගන්නට ඕන. එහෙමනම් ඔබ කවදා හෝ දවසකදී සසර දුකෙන් මිදීමේ අපේක්ෂාවෙන් කටයුතු කරලා එක්තරා දවසකදී ඔබත් මේ සෝවාන් මාර්ගඥානීයටපත් වෙන්නට ඕන. මේ සෝවාන් මාර්ගඥානීයටපත් වෙන්නට නම් ඔබ සක්කාය දිට්ඨි නිමිති මේ සංයෝජනේ දුරු කරන්නට ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් ඔබ පිළිබඳව ඔබ නිවැරදිව තීරුම් ගන්නට ඕනේ. මේ කවුද? මම කියලා කියන්නේ කවුද? මම යන වචනයෙන් හඳුන්වන්නේ කවුද? මේ ටික තේරුම් ගන්නට නම් යථා භූතං පජානාති කරන්නට ඕන. යථා භූතං පජානාති කරද්දී බුදුරජාණන් වහන්සේ විශේෂ ක්‍රමවේදයන් කීපයක් අපට දේශනා කළා. තමන් දෙස බලන්න. ඒ තමන් දෙස බලද්දී මෙතන මේ පුද්ගලයෙක් නෙමේ සත්‍යයක් නෙමේ ඉන්නේ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ ආයතන සමූහයක්. මේ අදහසෙන් තමා දෙස බලන්නට ඕන. ආයතන සමූහයක් ක්‍රියාත්මක වෙනවා කියන අදහසෙන් තමා දෙස බලන්නට ඕන. ඒ විදිහට කෙනෙක් බලනවා නම් ඒ වැඩපිළිවෙලට විශේෂ නමක් භාවිතා කළා. ඒ තමයි ආයතන භාවනාව. එහෙනම් ඔබ ආයතන භාවනාව ඉගෙන ගන්නට ඕන. ආයතනයක් පිළිබඳව පරීක්ෂා කරන ආකාරය ඉගෙන ගන්නට ඕන. මොකක්ද මේ ආයතනය කියලා කියන්නේ? අපේ ශරීරයට සම්බන්ධව තිබෙන මේ ඉන්ද්‍රිය පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයට තමයි ආයතන නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. බලන්න අපේ ශරීරයේ ඉන්ද්‍රිය තිබෙනවා හයක්. ඇස කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රිය. මේ එක ඉන්ද්‍රියක් අපි වෙන් කරලා අරගෙන බලමු ඇස නෙමෙති ඉන්ද්‍රිය. මේ ඇස නෙමෙති ඉන්ද්‍රියට අපි චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ චක්කු ඉන්ද්‍රියෙහි සමස්ත ක්‍රියාකාරීත්වයේ මනාව තීරුම් අරගෙන ඒක ලෝකයට හඳුන්වලා දුන්නා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම නිර්වාණය ප්‍රාර්ථනා කරනවා නම් සංසාර දුකෙන් එතර වෙන්නට ප්‍රාර්ථනා කරනවා නම් ලෝකයේ ඇත්ත తත්ත්වයේ තීරුම් ගන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම කෙනෙක්ම ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයේ තීරුම් ගන්නට අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බලමු අපි මේ බුදුරජාණන් වහන්සේ ආයතන කියන නමින් මොනවද හඳුන්වන්නේ කියලා. ආයතනයක් කියලා කියන්නේ මේ අපේ ඉන්ද්‍රිය ටිකට විතරක් නෙමෙයි. අපිට තියෙන ඇස කියලා ඉන්ද්‍රියක්. හැබැයි මේ ඇස කියන ඉන්ද්‍රියට අපිට ආයතනීය කියන නම භාවිතා කරන්නට බෑ. මේ ඇස තුලින් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් සමූහයක් තියෙනවා. මේ සියලුම ක්‍රියාකාරකම් ටික එකතු වුනහම තමයි ඒකට චක්කු ස්පර්ශා යතනය කියන නම භාවිතා කරන්නේ. බලන්න අපිට ඇහැක් තියෙන නිසා අපි මොකද කරන්නේ? මේ ඇහෙන් වටපිටාව බලනවා. අවට පරිසරයේ දෙසට අපේ ඇහැ යොමු කරනවා. එවිට මොකද වෙන්නේ? එක පැත්තකින් අපේ ඇහැ ඉදිරියෙන් මොනවා හෝ රූපයක් අපිට ගොදුරු වෙනවා, අරමුණු වෙනවා. මේ ඇහැට යම්කිසි රූපයක් අරමුණු වුණාම එතන ක්‍රියාකාරකම් සමූහයක් ක්‍රියාත්මක වෙනවා. බලන්න අපි ජීවිතේ පුරාම මේ දේ කළා අපේ ඇසෙන් අපි විතරම මේ වටපිටාව දෙස බැලුවා. ඒ වටපිටාව දෙස බලනකොට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි දෙක එකතු වෙනවා. ඒ දෙක එකකට එකක් ඉලක්ක වෙනවා අරමුණු වෙනවා. ඇස විසින් අර රූපය අරමුණු කරගන්නවා. ඒ ඇස රූප ඇස විසින් රූපය අරමුණු කළාම මොකක්ද වෙන්නේ? එක්තරා මානසික ශක්තියක් මා කලින් සඳහන් කළ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඇහැයි රූපයයි නිසා චක්කු විඥානයක් හටගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවල අපට පැහැදිලි කළා. මේ මේ ඇස ඔස්සේ ක්‍රියාත්මක වෙන චක්කු ස්පර්ශ ආයතනය හැම බෞද්ධයෙක්ම මනාව තේරුම් ගන්න ඕන කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකක් සඳහාද? සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් ප්‍රහාණය කරගෙන අපි මේ නිතර නිතර ප්‍රාර්ථනා කරන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. එහෙමනම් නිවන සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇති කරගෙන මේ ඇසේ ක්‍රියාකාරීත්වය අපි මනාව තේරුම් ගන්නට ඕන. ඇහැ බාහිර ලෝකයේ අරමුණකට යමු වුණහම ඇහැයි රූපයයි නිසා චක්කු විඥානයක් ක්‍රියාත්මක වෙනවා. චක්කුං තේ පටිච්චේ රූපේ තේ uppajjati චක්කු විඥාන. ඇහැයි රූපයයි නිසා ක්‍රියාත්මක වෙන්නේ චක්කු විඥානයි. ඊළඟට මොකද වෙන්නේ? චක්කු විඥානයේ ක්‍රියාත්මක වෙනකොට එතන කරුණු තුනක් සම්බන්ධ වෙලා කරුණු තුනක් එකතු වෙලා. එක පැත්තකින් ඇස, තවත් පැත්තකින් රූපය. මේ දෙකේ එකතුව නිසා හටගත්ත චක්කු විඥානේ දැන් මෙන්න මේ කාරණා තුනේ එකතුවට තින්නම් සංගති පස්සෝ ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ පස්ස. ඇහැ නිසා සිද්ධ වෙනවා. ඒ නිසා චක්කු සංපස්ස කියන නම එතෙන්ට භාවිතා කරන්නේ. බලන්න අපි ඇහැට මොනවා හරි පේන වෙලාවේ හැම මොහොතකම අපිට මේ දේ සිද්ධ වෙනවා. අපි ඇහැ ඇරලා යම්කිසි රූපයකට ඇහැ යොමු කළා නම් ඒ ඇහැ රූපය නිසා චක්කු විඥානයක් හට ගන්නවා. ඒ විට මේ චක්කු සංපස්සේ ක්‍රියාත්මක වෙනවා. මේ චක්කු සංපස්සේ කියලා කියන්නේ චෛතසිකයක්. අර හිතත් එක්ක එකට ක්‍රියාත්මක වෙන චෛතසිකයක්. පස්ස කියලා හඳුන්වන්නේ. මේ පස්සේ ක්‍රියාත්මක වුණහම ඊළඟට පස්සපත්ත්‍ය වේදනා. වේදනාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් වින්දනයක් ඇති වෙනවා. බලන්න අපිට ඒ දේ සිද්ධ වෙන හැටි. අපි ඇහැ මේ පරිසරයේ යම් කිසි වස්තුවකට යොමු කළාම ඒ වස්තුව අපිට පේන්න පටන් ගන්නවා. අපි ඒක නරඹනවා. ඒ නරඹනවා නම් ඒ නැරඹීමේ ක්‍රියාවට තමයි මේ වේදනා කියලා බුදුදහමේ හඳුන්වන්නේ. චක්කු සංපස්සජ වේදනාව කියලා කියන්නේ මේ ඇහෙන් යම් කිසි දෙයක් නරඹනවා කියන එකටයි. බලන්න අපි මේ ඇහෙන් මොනවා හරි බලන වෙලාවේ අපිට ඒ වෙලාවට කියන්න පුළුවන් මේ මම වින්දනයක් විඳින්නේ. ඇහෙන් වින්දනයක් ලබන අවස්ථාවක්. ඒ වින්දනය ලබන අවස්ථාවේ තිබෙනවා ආකාර ගණනාවක් ක්‍රියාත්මක වෙන. අපිට සමහර විටකදී මේ ඇහැට පේන දේ අපි කැමති දෙයක් නම් අපි ප්‍රිය කරන දෙයක් නම් අපි ආශා කරන දෙයක් නම් අපි රුචි කරන දෙයක් නම් අන්න ඒ වෙලාවට අපිට ඇති වෙන්නේ ප්‍රියජනක වූ වින්දනය. ඒ නිසා අපේ බණ පොතේ ඒකට නමක් දාලා තිබෙනවා සුඛ වේදනා කියලා. බලන්න ඇහෙන් ඇහෙන් යම්කිසි දෙයක් බලලා අපි කැමති දේ නම් පේන්නේ ඒ වෙලාවේ අපිට පහළ වෙන්නේ සුඛ වේදනාව. අපි අකමැති දෙයක් දකිනවා නම් ඇහෙන් ඒ වෙලාවට අපිට පහළ වෙන්නේ දුක්ඛ වේදනාව. මේ දෙකටම නැති මැදහත් දෙයක්. කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ. මධ්‍යස්ථ හැඟීමක් නම් අපිට ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවේදී පහළ වෙනවා අදුක්කම සුඛ වේදනාවක්. එහෙමනම් අපේ ඇහැ ඔස්සේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා ආකාර තුනක වේදනාවන් ක්‍රියාත්මක වෙනවා. මේ වේදනාව කියලා කියන්නේ චෛතසිකයක්. මේ වේදනා චෛතසිකයේ ක්‍රියාත්මක වෙනකොට අපි එදිනෙදා ව්‍යවහාරයේදී නම් ඒකට කියන්නේ මම බලනවා නැත්නම් මම නරඹනවා කියලා. බලන්න ඔබ කිසියම් දෙයක් නරඹනකොට ඔබට මොනවද ඇති වෙන අදහස් මොනවද ඇති වෙන සංකල්පන ඔබ කැමති දෙයක් ප්‍රිය කරන දෙයක් නම් ඔබ බලන්න. ඔබ ප්‍රිය කරන වස්තුවක් ඔබට පේනවනම්, ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක්ගේ රූපයක් ඔබේ ඇහැට පේනවනම්, ඒ වගේ වෙලාවකදී ඔබට පහළ වෙනවා සුඛ වේදනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සුඛ වේදනාව ටිකක් භයානකයි. ඇයි වේදනා පච්චයා තණ්හා මේ වේදනාව නිසා තමයි තණ්හාව හටගන්නේ. එහෙමනම් මේ ඇහැ නිසා අපි ඇහැට පෙනෙන යම්කිසි වස්තුවක් දැස බලලා ඒ වස්තුවට ප්‍රිය වුණා නම් කැමති වුණා නම් ආසාවක් කැමැත්තක් ප්‍රිය බවක් ඇති වුණා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි අපට තණ්හාව හටගන්නේ. එහෙනම් මේ තණ්හාව හටගන්න ආකාරයේ මනාව තීරුම් අරගෙන ඒ තණ්හාව යටපත් කරගන්න, පාලනය කරගන්න, දුරු කරගන්නට අපි කටයුතු කරන්නට ඕන. එහෙනම් මේ සංසාර ගමනෙන් ඈතර වෙන්නට, සසර දුක් නැති කරන්නට, සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නට වෑයම් කරන කෙනෙක් මේ තණ්හාව ඇති වෙන ආකාරයේ මනාව තීරුම් ගන්නට ඕනේ හඳුන ගන්නට ඕනේ හඳුනගෙන ඒ තණ්හාව දුරු කරන්නට ඕනේ පාලනය කරන්නට ඕනේ යටපත් කරන්නට ඕනේ මේ සියලුම ආකාරයේ තණ්හාවන් දුරු කළ දවසේදී අපිට අර උතුම් සැනසෙල්ල සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබේ. එහෙමනම් බලන්න මේ ආයතන පිළිබඳ පාඩම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. චක්කු ආයතනයේ මේ ආකාරයට තීරුම් අරගෙන මේ ඇස ඔස්සේ ක්‍රියාත්මක වෙන මේ තෘෂ්ණාවන් තීරුම් අරගෙන ඒ තෘෂ්ණාවන් පාලනය කරගන්න යටපත් කරගන්නට අපි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නට ඕනේ. ඕනෑම කෙනෙකුට තෘෂ්ණාව පහළ වෙන්නේ මේ හේතුව නිසා. තණ්හාව අපි දන්නවා දුරු කරන්නට ඕන කරන ක්ලේශයක්. සියලුම ආකාරයේ තණ්හාවන් දුරු කළ දෙමූ දවසේදී තමයි අපිට අපි බලාපොරොත්තු වෙන මේ සාංශාරික විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඔබට අවශ්‍යයි තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්නට නම් තණ්හාව ඇති වෙන ආකාරය ඔබ හරි හැටියට තීරුම් ගන්නට ඕන. තණ්හාව ඇති වෙන්නේ කොහොමද? වේදනා පච්චයා තණ්හා. පටිච්ච සමුප්පාදිත ඔබ ඉගෙනගෙන තිබෙනවා. ඔබට මේ පාඩේ කටපාඩම් වේදනා පච්චයා තණ්හා කියන මේ පාඩේ ඔබට කටපාඩම් තිබෙනවා. හැබැයි එය එදිනෙදා ජීවිතයේ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන තීරුම් අරගෙන එදිනෙදා ජීවිතයේදී මේ තණ්හාව ක්‍රියාත්මක වෙනකොට එය පාලනය කරගන්න යටපත් කරගන්නට ඔබ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ඕන. ඒ ක්‍රියාමාර්ග ගත්තනම් මේ අපි ඉගෙන ගන්න මේ ආයතන නිමිති මාතෘකාව හරියට තීරුම් අරගෙන ඔබ තුල ක්‍රියාත්මක වෙන ආයතන නිසි පරිදි හැඩගස්ස ගන්න කලමනාකරණය කරගන්න පාලනය කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න මේ ආයතනයක් තුල තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරය ඔබ හොඳට මතක තබා ගන්නට ඕන. ඔබට කිසියම් වෙලාවකදී වේදනාවක් පහළ වෙනකොට මේ ආයතනය ඔස්සේ චක්කු ආයතනය ඔස්සේ වේදනාවක් පහළ වෙනකොට ඒ වේදනාව සුඛ වුණා නම් සුඛ වේදනාවක් වුණා නම් ඒ වෙලාවේදී තමයි තණ්හාව ඇති වෙන්නේ. ඇහැට පෙනෙන දේ ඔබ ප්‍රිය කරන දෙයක් නම් ඔබ ආශා කරන දෙයක් නම් ඔබ රුචි කරන දෙයක් නම් ඔබ කැමති අරමුණක් නම් මේ ඇහැට පේන්නේ අන්නේ වෙලාවේදී ඔබ තුල තණ්හාව පහළ වෙන්නේ වේදනා පච්චය තණ්හා කියන මේ නියමයට එහෙමනම් කොයි වගේ අරමුණක් පිළිබඳවද අපිට මේ සුඛ වේදනාව පහළ වෙන්නේ තණ්හාවක් ඇති වෙන්නට පාදක වෙන්නේ සුඛ වේදනාව ඒ තණ්හාව නැති කරන්නට නම් අපි දැනගන්නට ඕනේ සුඛ වේදනාව ඇති වෙන්නේ කොයි අවස්ථාවේදීද කියලා බුදුරජාණන් වහන්සේ ගැන දීර්ඝ විස්තරයක් අපට ඉදිරිපත් කරනවා. කෙනෙකුට සුඛ වේදනාවක් ඇති වෙන්නේ ඒ වේදනාවේ තිබෙන එක් ආකාර ලක්ෂණයන් නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ වේදනාවේ ආකාර ස්වરૂපයන් කීපයක්. ඉත්තා, කන්තා, මනාපා, පිය රූපා, කාමෝපසංහිතා, රජනීයා කියලා ආකාර හයක් වෙන්නවා. අපිට කිසියම් අරමුණක් ආවහම අපේ ඇසට පේන අරමුණ ඉත්තා, කන්තා, මනාපා වෙනවනේ. ඉත්තා කියලා කියන්නේ අපි ඒකට කැමති. අපි ප්‍රිය කරනවා. අපි ආශා කරනවා. අපි බලාපොරොත්තු වෙන ආකාරයේ දර්ශනයක් මේ ඇහැට පේයි. එහෙමනම් මේ ඉත්තාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියන මේ ආකල්ප ටික කිසියම් වස්තුවක් පිළිබඳව අපිට ඇති වුණා නම් ඒක හොඳයි ලස්සනයි ප්‍රියජනකයි මම කැමති මම ආසයි කියන මේ අදහස් ටික ඇති වුණා නම් අන්නේ වෙලාවේදී තමයි වේදනාව සුඛ බවටපත් වෙලා ඒ සුඛ වේදනාව ඔස්සේ තණ්හාවන් පහළ වෙයි. ඒ එහෙමනම් මේ ක්‍රමය සියලුම ආයතනයන්ට පොදුයි. එසට මේ ආකාරයට සුඛ වේදනා වෙන්නේ ඊටාකාන්තා මනාපා කියන අරමුණ හැට ලක් වුණාම කනටත් ඒ වගේ ඔබ කණෙන් යම්කිසි ශබ්දයක් ශ්‍රවණය කරනවා නම් ඒ ඔබේ කනට ඇහෙන ශබ්දේ ශ්‍රවණය කරන වෙලාවේදී ඔබට වේදනාවක් පහළ වෙන්නේ ඒකට අපි කියන්නේ සෝත සංපස්සජ වේදනා කියලා ඒ වේදනාව ඊටාකාන්තා මනාපා කියන ආකාරයෙන් නම් ආවේ. අන්න ඒ වගේ මොහොතකදී ඔබ තුල සුඛ වේදනාව පහළ වෙලා වේදනා පත්‍ය තණ්හා කියන නියමයට අනුව තණ්හාවක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එතට කනට නාසයට දිවට කයට වගේම මනටත් මේ ආකාරයි. මේ මේ ඉන්ද්‍රිය වලට එන අරමුණු මේ විදිහට ඉක්කාකන්තා මනාපා වුණා නම් ඒ හැම වෙලාවකම වේදනාව සුඛ වෙනවා සුඛ වේදනාව ඔස්සේ ඔබ තුල තණ්හාව පහළ වෙනවා එහෙනම් බලන්න අපිට මේ තණ්හාව නිමිති මාත්‍රකාවත් ඉතාමත්ම වැදගත් මාත්‍රකාවක්. අපිට අවශ්‍යයි මේ තණ්හාව දුරු කරන්න. මෙතන ඉන්න හැමෝම කැමති මා තුල ක්‍රියාත්මක වෙන තණ්හාව මම සම්පූර්ණයෙන් කවදා හරි දවසක දිනවත්තලා දමන්න ඕනේ කියන සිතන කල්පනා කරන් ප්‍රාර්ථනා කරන්. ඔබේ ප්‍රාර්ථනාවත් එයයි. සියලු කෙලෙසුන් මම දුරු කරනවා කියන ප්‍රාර්ථනාව ඔබ ළඟ තිබේ. එහෙමනම් ඔබ දැනගන්නට ඕනේ තණ්හාව දුරු කරන වැඩපිළිවෙල. තණ්හාව දුරු කරන්නට නම් තණ්හාව ඇති වෙන්නේ කොහොමද? වේදනාව නිසා වේදනා පත්‍යය තණ්හා. වේදනාව කියලා කිවි වින්දණයට ඔබේ ඇසෙන් කරන වින්දනය බැලීම, ඔබේ කනෙන් කරන වින්දනය ඇසීම, ඔබේ නාසයෙන් කරන වින්දනය ආග්‍රහණය කිරීම මේ විදිහට මේ වින්දනයන් කරන වෙලාවේ ඇස කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රිය හරහා කිසියම් වින්දනයක් කරනවා නම් ඒ වින්දනය කරන වෙලාවේදී ඒ වින්දනයට ලක් වෙන වස්තුව, ඒ බාහිර අරමුණ, රූපය වේවා, ශබ්දය වේවා, ගන්ධය වේවා, රසය හෝ වේවා, ස්පර්ශය වේවා, හිතට ආපු ධම්මාරම්මණය හෝ වේවා, හොඳ දෙයක්, යහපත් දෙයක්, ලස්සන දෙයක් වේ කියලා ඔබ හිතුවනම්, ඉක්කාකාන්තා මනාපා කියන මේ ආකල්පය ඔබ තුළ ඇතිවේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපිට අරමුණු වෙන ඒ ඒ ආරම්මණයන් නිට්ටයයි කියලා දැකපු වෙලාවේදී තමයි මේ ඉත්තාකන්තා මනාපා කියන අදහස කෙනෙකුට ඇති වෙන්නේ. නිට්ටයයි සුභයි සුඛයි කියන අදහස ඇති වෙනවනම් යම්කිසි අරමුණක් දැක්කහම ඒ ඇහැට පේන වස්තුව හොඳ දෙයක්, නිට්ටය දෙයක්, කාලයක් තිස්සේ පවතින දෙයක්, කවදාවත් මේක නැති වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, සදාකාලිකව තියෙනවා, නිට්ටයව පවතිනවා කියන මේ අදහස අපිට ඇති වුණා නම් මෙන්න මේ නිට්ටයයි කියන අදහසත් එක්ක තමයි අපිට අර වේදනාව සුඛ වෙන්නේ ඊත්තාකාන්තා මනාපා කියන අදහස ඇති වෙන්නේ. ඊළඟට ඒ ආපු අරමුණ දෙස බලලා ඒ අරමුණ සැපුවත් එකක් මේකේ දුකක් නෑ සැපමයි තියෙන්නේ කියලා හිතුවනම් ඇහැට පේන අරමුණ කිසියම් වස්තුවක් ඇහැට පෙවුණා. ඒ ඇහැට පෙනිච්ච වස්තුව මට සැපයක්ම ළඟා කර දෙන දෙයක්. ඒ වස්තුව කවදාවත් නරක එකක් නෙමෙයි හොඳ එකක්. ඒක සැපවත් එකක් කියලා හිතුවනම් අන්න ඒ සැපයි කියන ආකල්පය නිසාත් අපිට අර සුඛ වේදනාව පහළ වෙනවා. එහෙනම් නිට්ටයයි සැපයි සුඛයි කියන මේ අදහස ආපු වෙලාවට තමයි වේදනාව සුඛ වෙලා ඒ ඔස්සේ තණ්හාවන් පහළ වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙනවා නම් මේ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙන නැත්නම් අපේ ආයතනයන්ට ඇස කන නාසය ආදී ආයතනයන්ට ගෝචර වෙන මේ සෑම අරමුණක් දැස බලලා ඒ අරමුණේ ඇත්තම ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන්කම ලැබෙනවනේ. ඒ අරමුණ නිත්‍ය නෑ. ඒක සුභ එකක් නෙමෙයි, සුඛ එකක් නෙමෙයි කියලා තීරුම් ගන්න පුළුවන් නම්, ඒ අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවය අපිට පේනවනම්, අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපිට තේරෙනවනම්, අන්න එහෙම දැකපු දාට තමයි අපිට මේ සුඛ වේදනාව නවත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. සුඛ වේදනාව නැතුණා නම් වේදනාපච්චය තණ්හා වේදනාව හරහා ඇති වෙන තණ්හාවත් අපිට නතර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ ඒ ආයතන ගැන මනාව තීරුම් ගන්න. මේ මේ ආයතනයන්ට ගෝචර වෙන අරමුණු මනාව පරීක්ෂා කරන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන ආරම්මන පරීක්ෂා කරලා ඒ ආරම්මණයන්ගේ පවතින ඇත්ත తත්ත්වයේ අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ මනාව තේරුම් ගන්න. ඒ ටික තේරුම් ගත්තා නම් අන්න අපිට තණ්හාව දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පහළ වෙන ආයතනය අපිට අයහපත පිණිස හේතු වෙන ආයතනයක් නෙමෙයි. ඒ පහළ වෙන ඒ තණ්හාවෙන් දුරු වූ ආයතනයක් බවට පත් වෙනවා. ඒ නිසා ආරම්මණයන්ගේ ඇත්ත ස්වභාවය අනිත්‍ය දුක්ඛය අනාත්ම කියන මේ ස්වභාවයේ තීරුම් ගැනීම සඳහා විදර්ශනා භාවනා කරන්නට කියන දේශනාව තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එහෙමනම් මේ කරුණු කාරණා ටික තීරුම් අරගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා නම් ඔබ තුල ක්‍රියාත්මක වෙන ආයතන නිසි පරිදි සකස් කරගන්න කලමනාකරණය කරගන්න. ඔබේ ඇස නිමිති ආයතනේ, කන නිමිති ආයතනේ, නාසය නිමිති ආයතනේ නිසි පරිදි සකස් කරගෙන මේ ආයතනයන්ට ගොදුරු වෙන ඒ ඒ ආරම්මණයන් නිසි පරිදි තේරුම් අරගෙන ඒවායේ ඇත්ත తත්වයේ වටහා ගන්න අනිත්‍ය ආදී වශයෙන් වටහා ගන්න පුළුවන්කම ලැබුණොත් ඔබට පුළුවන්කම ලැබෙනවා තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු කර ගමන්. ඒ සමගම මෙතන පුද්ගලයෙක් නෑ, සත්‍යයක් නෑ ක්‍රියාත්මක වෙන්නේ ආයතනයක් පමණයි කියන මේ අදහස ඇති කරගෙන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ කරුණු කීපේ ඔබ තුල ක්‍රියාත්මක කරන්න මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න ඒ ඔස්සේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් දුරු කරමින් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවනින් සැනසෙල සාක්ෂාත් කරගන්නට ඔබට අවස්ථාව උදා වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසේදී මේ ධර්ම දේශනාවේ පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ආනමඩුව මහ කුඹුක් කඩවල සම්පත් නිවසේහි විශ්‍රාමික පුස්තකාලය අධිපතිනි ප්‍රේමා චන්ද්‍රසෝම මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් විශ්‍රාමිකයේ පුස්තකාලාධිපති එජ් ජයසිරි චන්ද්‍රසෝම මහත්මයා මියගොස් සිව් වසරක් ගත වීම නිමිත්තේ ආදරණීය ස්වාමියාට සෙනෙහෙවර පියාණන්ට සංසාරයේ කිසිම දිනක අකල් මරණයකටපත් නොවේවා දෙපාර්ශ්වයේම මියගිය ආදරණීය දෙමාපියන් මියගේ සහෝදරයින් මියගේ ඥාති දූපතුන්ට සංසාරගත ඥාතීන් හැමට මේ උදාාර කුසලයේ අනුමෝදන්ව සසර කතරෙන් නිමාව අමාමහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අද මේ පින්කම් සිද්ධ කරන්නේ. එමෙන්ම දරුවන්ගේ රැකීරක්ෂා අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට සුජීවත්ව සිටින වැඩිහිටි ඥාතීන්ට නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය ළඟා කර දීම සඳහා, ඒ වගේම මේ පින්කම සඳහා උදව් උපකාර කළ දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඥාතීන් දූපතුන් සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට මේ උදාාර කුසලය අනුමෝදන් කරමින් ඒ අයට සිත ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අද දින ධර්ම දේශනාව සඳහා වැඩම කළ දේශකයාණන් වහන්සේටත් බෞද්ධ ගුවන් විදුලියේ නිර්මාතෘ සභාපති අතිපූජ්‍ය දරණාගමේ කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් රටදේ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් ආබාධිතය රණවිරුවන්ටත් අද දින ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලු දෙනාටත් මේ උදාාර කුසල ධර්මයේ කාන්තෙන් අයිති වේවා. ඒ හැමතෙම සසර දුකින් මිදී අමා නිවනින් සැනසෙල්ල උදා කර ගන්නට මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා බුද්ධං සරණං ගච්ඡා